නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝනාච්ච සාරීනෝ පච්ච සාරී සබ්බං අච්ච ගමායි මං පපංචං සෝ භික්ඛු ජාතියෝර පාරම් පුරගෝ ජින්න නිවකචං පුරාණං තීති නයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හත්වෙනි ධර්ම දේශනාවට නැත්නම් ධර්ම දේශනා මාලාවේ හත්වෙනි දවසට මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කවුරුත් පරිදි වගේ දන්න පරිදි අපි ධර්මදේශනා සඳහා මේ පුරක සූත්‍රය ප්‍රධාන මාතෘකාව වශයෙන් ප්‍රධාන සූත්‍ර වශයෙන් තියාගත්තා. ඒක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්‍ර නිපාත සඳහන් වෙන පළවෙනිම සූත්‍රය. ඉතින් ඒක එක එක එක එක තේමාවල් අනුව සංග්‍රහ වෙච්ච ගාථාවල් ප්‍රථමාලාවක් වශයෙන් මල්වලක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඒ ගාථාවල් ඉදිරිපත් වෙච්ච ස්වරූපේ අපේ භාවනා වැඩ පිළිවෙල යන විදිහට අපට ප්‍රායෝගික මේ වගේම මූලධර්මානුකූලව තුරුතුල් ලැබෙන විදිහට අපි ඉදිරිපත් කරගත්තා. අද ඉදිරිපත් කරලා තියෙන්නේ අටවෙනි ගාථාව. මේ අටවෙනි ගාථාවෙන් තුලා ගාථා හයක්ම තියෙන්නේ එකම තේමාවට ඒකේ පළවෙනි පද දෙක තමයි නාට්‍ය සාරීන පච්ච සාරී. අති දහවණේ කියන්නත් එපා. ඒ වගේම පසුබස්මකට ලක් වෙන්නේ නැතුව යම් කෙනෙක් කටයුතු කෙරුවොත් ඒ කියන්නේ කොච්චර මූල ධර්ම ධර්ම තිබුණත් කොච්චර අත්දැකීම් තිබුණත් මේ ගමනේදී අනිවාර්ය අවස්ථාවල් පහළ වෙනවා. යා හිත කුලක් වෙලා අති දහවණේ යනවා. සමහරට හිත සම්පූර්ණ පෙරවිලා පසුබාන අවස්ථාවල් එනවා. ඒක ඉතින් ගොඩ දෙනෙක් එක මට වෙච්ච පසුබෑමක් මගේ ශීක්‍ර ගමනක් කියලා හිතුවට එහෙම එකක් නෙවෙයි මේක දීනික ධර්මතාවයක්. ඉතින් ඒ හිත සන්තෝෂ වෙච්ච ලාවට අතිධාවණයට වැරදිච්ච පරිදිච්ච වෙලාවට පසුබෑමකට ලං වුණොත් ලකුණොත් ඒකේ ඒ යෝගාවචරයෙන් දුර්ලභමකට යනවා. ඒ වෙනුවට මේ ගමනේදී අනිවාර්යයෙන්ම අතිධාවන අවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන්ම උපස්පාන අවස්ථාවක් තියෙනවා ඒ දෙකෙන් අපිට කරන්න මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට අවශ්‍ය කරන වේදිකාව සකස් කරලා දෙන එකයි අවස්ථාව ලබා දෙන එකයි ඒ නිසා ඒක මට වෙච්ච අත්තර දක්වොත් මට වෙච්ච නම්බුවක් නෙමෙයි මේ ගමනේ හැටි ආන්නේ විතර දැනගන්න ඕනේ නිසායි ගමන කෙලවර කරපු අපේ පළවෙනි කල්යාණ මිත්‍රු සර්වඥාන්සේ මතක් කරන්නේ ඒ යන අතරමඟදී ඒ අතිධාවනයට අහු වෙන්න එපා පසුබෑමකට ලක් වෙන්න එපා ඒ අතිධාවනයේ අතිධාවනයේ වශයෙන් පසුබෑම පසුබෑම වශයෙන් ධර්මතාවයක් වශයෙන් බලනවා මිස මගේ පසුබෑම මගේ අතිධාවනයක් කියලා ඒක බාරගත්තොත් කාලේ නැස්ති වෙනවා ඒ වගේම අතුරු මාර්ග වලට වැටලා සත්‍යය මධ්‍ය ප්‍රතිපදා මග ඇරෙනවා. ඒක නිසා සම්බන් වච්චකමයිම ප්‍රපංචං. ඒක නිසා මේ ප්‍රපංච කියන වචනේ අදහස ඍජු කිටි මාර්ගයේ තියෙන අතුරු මාර්ගයේදී මකයි. එනිසා මේ බොම්බරල් වචනයක් එනිසා විවිධ අර්ථ ඡායාවන් සහිතව විවිධ තැන්වල මේක පාවිච්චි වෙලා තියෙනවා. නමුත් මේ සිංහල අටුවාවේ එහෙම නැත්නම් අර්ථකථනයේ හුඟාක්ම බොඳ වෙච්ච අර්ථයක් තමයි අපිට මේක ළඟා කරලා දෙන්නේ. ඒකට හේතුව ඒ බුද්ධ ආගමට සිදුවෙච්ච පසුබෑම් පාශක්තිය ඉතිහාසගතව. ඒකේ බුද්ධ ආගමට සිදුවෙච්ච අතිදහවන අවස්ථාවල් තියෙනවා දේශපාලන සමාජික ආර්ථික වශයෙන්. අනිත් වගේ ඇත්තටම මේ මුළු දේහෙට හානි සිදු වෙලා තියෙනවා. ඒ සර්වඥාන්ති වැඩ හිටපු කාලේ වගේ එහෙම නැත්නම් ඒ පළවෙනි දෙවෙනි ධර්ම සංගායනා කරන කාලවල වගේ සම්පූර්ණ දේහේ සම්පූර්ණ gediye සම්පූර්ණ මේ බාධාහිය ඉදිරියෙන් තොරව නෙමෙයි පවතින එක. ඇත්තම ධර්ම සංගායනාවක් තුනක් කරන සිද්ධුනේ තුන් අවස්ථාවක මේක ඉතාම අනුසුරදායක තත්ත්වයකට පත් වුණා. ඊට පස්සේ ඒ උච්චාවචකම් විශ්මිතිකන් ඇතුළු තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අන්න එතනදී අර මුල් කාලේ තිබුණු ඒ ප්‍රපංච කියන වචනයට වෙන ප්‍රපංච කියලා පාලිය සංග්‍රහ වෙන්නේ සංස්කෘතේ ප්‍රපංච කියලා කියනවා. ඇත්තට සිංහල වචනයක් මේකට නෑ. අපි ප්‍රපංච කියන වචනේ හිම පාවිච්චි කරනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ පඳුරට ගහන එක. ආවයි නැති පඳුරට ගහන එක. එහෙම නැත්නම් කිවිචු දෙය කෙලින් කියන්නේ නැතුව වටෙන් යන එක. යන්න ගියන් පාරතියේදී වක්‍රව යන එකයි. ඔය කරත්ත වදින ගුණා ගොනු දෙක බැඳගත් අනිවන බැඳගත් ඒ දුරවදී ගමන් යනකොට ගොනාට මුත්‍රා කරන්න නතර කරනවා යද්දි තමයි මුත්‍රා කරන්නේ. මුත්‍රා කරපුවාම ඔක වැටෙන්නේ ඉස දකුණ හැටියට තමයි වතුර පාන. මුත්‍රා පාන. ඒකට කියනවා ගෝමූත්‍ර වංකේ කියලා. එහෙම නැත්නම් හඳ පායනකොට පළවෙනි දවස් පස් පස්වෙනි දවසේ හතරවෙනි දවසේ හයවෙනි දවසේ ඒකට කියන්නේ කග්ග විසාමයේ ජීවක ජීවක ජලවකට විශේණියක හයවකට අඩහන තේන්නේ වංකව. ඒක කියන චන්ද්‍ර වාක්‍යය කියලා. ඉතින් සුන්දර දේවල් විදිහට අපි බාරගත්තට මේවා කැට දේවල්. මොකද හේතුව ඍජු මාර්ගයේදී මේ වංක මාර්ගේ පෙන්වන්නේ. ඒ නිසා අපි මේ අතිශෝක්තියට යනකොට ඉබේම වංක වෙනවා. ඉතින් සාමාන්‍ය සුද්ධෙක් කියලා තියෙනවා බොරුවනම් කැමති වැරදි බව කවුරුත් පිළිගන්නවා. නමුත් අතිශෝක්තිය ටිකක් තිබ්බට කමක් නැහැ කියලා. නමුත් අතිශෝක්ති කියන්නේ බොරුවකින් මල්ලි ළමයි. ඒක අතිශෝක්තිය දානකොට මතක තියාගන්න ඕනේ සත්‍ය මුහා වෙනවා. කෙලින්ම කතා කරනවා නම් කෙලින්ම ඍජු මාර්ගයට යනවා නම් ප්‍රපංච කිරීමක් නෑ. කැමති නම් කාපන් බැරනම් කාපන් තමයි. අන්නේ එතෙන්ද එන්න එහෙම නැත්නම් මේ අන්ත දෙක අතහැරලා ඍජු මාර්ගයට මධ්‍ය ප්‍රතිපදාවට එන්න අපි මේ කරවල වැළඳින්න අපි මේ කරන මේ රවකිල්ල අපි මේ කරන ආවයින් බැලි පඳුරට ගන්න ක්‍රමය සර්වඥාන්සේ ආධුනිකයර කියලා දෙන්නේ නැහැ. මොකද ආධුනිකයා කරන්නේ ගුරුසු දේවල් වැඩ කරගෙන වැඩ කරන යන්නේක උන් භාවනා කරමින් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට ගියාට පස්සේ ප්‍රඥා ශික්ෂාවේදී මේ වෙනගේ තියාගත්තොත් හරියට පාලනාස් වෙනවා. නිසා එතනදී අනාශයේ අන්ත අතහැරලා ප්‍රපංච අතහැරලා මෙදමාවට එන එක මුගාත්ම සූක්ෂම වැඩක්. ඒක සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් නෙවෙයි මොළේ ඔපරේෂන් එකක්. ඒකේ තිස්නායු වල ඔපරේෂන් එකක්. ඒක නිසා ඒක පුදුමාකාර සූක්ෂමව සම්පූර්ණ ජීවාන්තරණය කළ යුතුය. ඒ නිසා අපිට අමාරු හිතාගන්න නිවන් දකින්න තෙක් මේ ප්‍රපංච කියන වචන අපිට තේරෙන්නේ. නමුත් අපිට ශක්ති ප්‍රමාණය බබාගේ භාෂාවෙන්, ගොළු භාෂාවෙන් ඒක උත්සාහ කිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අර පි දැන සිවිලා කියන පොත් කීපයක් තියෙනවා හොඳ පොත්. ඒ වගේ තුඟාක් කියලා මේ ප්‍රපංච කියන වචනය මේ මේ සූත්‍රයේදී මේ ගාථාවේදී ප්‍රපංච කියන වචනේ ඉස්මතු වෙනවා. විස්තර කරන ගොඩාක් අන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රය කියලා ධම්මජීවනිකාය සඳහන් වෙන සූත්‍රයක්. බොහොම දාර්ශනික පිළිබඳව කතා කරන සූත්‍රයක්. අන්න ඒකෙදී සරුවචන් වහන්සේ කරන දේශනාවකට කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ පොඩි විවරණයක් කරනවා. ඇත්තට මේකේ කතා මේකයි සරුවචන් වහන්සේ ඒක වචනය ගැඹුරින් පින්ඩාක සහිතව දේශනා කළා. ගරු පිළිපයි. අර සංඥා වල එකිනෙකම මොන බලා ගන්න එක්කෙනෙකුට තේරෙන්නේ. ඊට පස්සේ කොටිසි ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ කාලේ හිටපු වැඩිහිටි ස්වාමීන් වහන්සේ නම. දුහම්බුරු කෙටියෙන් කියන දේ දීර්ඝෝවිස්තර කරන්න නම් ලැබපු ස්වාමීන් වහන්සේ නම. කියලා කියනවා මෙන්න මෙහෙම වචනයක් කිව්වා කෙනෙකුටවත් තේරුනේ නැහැ අපිට දැනට තේරෙන්නේ නැහැ පුළුවන් දු සාහිත්‍ය විශ්වවිද්‍යාලෙ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහේ කන්දේ අරතුව කියේදී උඹලා මේ අතුපතර වල නැතිවල කොළවල අරතු හොයන්න වගේ බුදුහාමුදුරුවෝ මොකටද මලකට එන්නේ මට කියනවා ලෝක කරන්න එතෙන්දී බැහැවිලා කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා අපිට බුදුහාමුදුරන් කෙනෙක් කියන්න බැරි හින්දා ඔබ ළඟට ආවහන් ළඟට ආවේ මම කියන්නේ. ඒක කොටේ සාර කියනවා මට ඉච්චර මේක තේරෙන්නේ නැහැ. තේරෙන හැටින් කියන්නම් කියපු ටික තමයි පොතට කියලා තියෙන්නේ. නමුත් ඒ සංඝයා වහන්සේලා කොටේ ස්වාමීන් වහන්සේගෙන් මේ විසඳුම විවරණය විග්‍රහය ලබාගෙන පස්සේ සතුට බුදුහාමුදුරන් කියලා වාර්තාව දෙනවා. ඒතුළු බුදුහාම කියනවා කොට්ටි දෙකපු දේ ළමයි මටත් කියන්නේ කියලා. මම කිව්වත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ කියලා. ඒක නිවි විස්තර කරනවා ප්‍රපංච කියන වචනේ මෙන්න මෙහෙමයි. ඒක හැට පහට නාසය දිවට කයට හිතට කියන ඕනම ආයතනය එහෙන් රූප දකින්න කනින් සද්ධාන නාසයෙන් ගඳ සුවඳ දිවට පස්ස කයට පහස හිතට හිතවිලක් වෙන සෑම කරන එකම එක යාන්ත්‍රණය සිද්ධ වෙයි. සිදුවෙන දෙයකින් එකයි තියෙන්නේ. නමුත් මම මේක අරගන්නම් මේ කයට වෙන එක සම්බන්ධයෙන් හැබැයි සරුවචනාන්තෝ කොටි ස්වාමීන් වහන්සේ විස්තරයේ ඉන්නේ ඇහැට රූපයක් දකින අවස්ථාව වශයෙන්. කායේච පොට්පත් කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියෝගේ කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං කියලා කියනවා. අපි මේ කයේ තියෙනවා සංවේදී ගතියක් ඒකට ප්‍රසාද රූපේ කියලා. ඒ කය කයේ ඒ දෙයට මොකක් හරි ගැටිච්ච ගමන් මේ ගැටුනේ අහසවල දෙය ඒක උණුසුමත් කිසිලසක්ට ගොරෝසු දෙයක් සිවුම් දෙයක් කියලා ඒ කයට අල්ලන්න පුළුවන්. ඒක කෙස්වල නෑ, දත්වල නෑ, නියවල නෑ. නමුත් අනික හැම තැනකදීම පිට පරිසරයේ තියෙනවා මේ පුෂ්ටි තියෙනවා ආරක්ෂාව සහ ගොදුරු සෙවීම සම්බන්ධයෙන් පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඒ නිසා කය මොනවාරි වැදුනොත් ඒ වැදිච්ච දේ පිළිබඳව වෙන දෙයකින් වෙන්කොට දැනගැනීමේ හැකියාවක් හයට තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහැට තියෙන වර්ණ රූප වෙන්කොට දැනගැනීම එක මේක කහ මේක නිල් මේක රතු මේක දුර මේක ළඟ කියලා කියන්නේ. නමුත් ඒ වර්ණ රූපේ කනට වැදුනට කනේ නෑ ඒ සංවේදී භාවය. නාසයේත් නෑ දිවෙත් නෑ කයෙත් නෑ. ඒක ශබ්ද වලට කන්දරේ තියෙන විශේෂ සංවේදී භාවයක්. ඒක සංගීත රාගයක්ද බැනීලක්ද ස්ත්‍රීද පුරුෂද එන සද්දයක්ද යන සද්දයක්ද කියලා දැනගන්න. මොකද ඒක ඇහි නැහැ. ඇහැටියේ සද්ද වැටුණට ගන්න බෑ. නාසයේදී නගඳ සුවඳට විශේෂ ඒකට කියන්නේ ප්‍රසාද රූප කියලා සංවේදී බව කියලා දිවේ තියෙන රස නහර ඒව දුනු මිදස් වශයෙන් වෙන්කර හඳුනන මේ වගේම කච්චන කයේ ප්‍රසාද රූපයක් අනේ ප්‍රසාද රූපය ස්පර්ශය අල්ලනවා නමුත් මේ කයේ මෙච්චර සංවේදී වුණාට බාහිර ප්‍රසාද රූපයකින් කිසි කරුණේ නැත්නම් කයට දැනීමක් ලබන්න බෑ. ඒ වගේම තමයි කයට ප්‍රසාද රූපයන් දනවන්න වර්ණ රූපෙට බෑ. ශබ්ද රූපෙට බෑ. ගන්ධයට බෑ. රසට බෑ. පොට්ටබ්බෙට පමණයි පුළුවන්. ඒ පොට්ටබ්බ කියලා ඇහැට වැදුනට කනට වැදුනට එව්වට හරියන්නේ නැහැ. ඒ නිසා කයට පොට්ටබ්බ කියන්නේ ඝන දෙයක්, හැප්පෙන දෙයක් පොට්ටබ්බේ කියලා කියන්නේ ස්පර්ශ වෙන වස්තුවක්. මෙන්න මේ දෙක හරීම අත්‍යන්ත වස්තු දෙකක්. කයයි පොට්ටබ්බේයි. දෙක එකතු වෙච්ච වෙලාවක තමයි දැනීම මොලේ අපි කියන්නේ හිත කායක යෙදවිලා මේ දේ මම විඳිනවා කියලා කිව්ත් වෙන්නේ. ඒ වෙලාවේදී හිත ඇහි තිබුණොත් කය මොන වැඩමක් තේරෙන්නේ ඒ වෙලාවේ හිත කණේ තිබුණොත් කාය විඥානේ පාඩපත් ලැබුණොත් ඒ වෙලාවේ කාය ලැබෙන දේවල් අපට තේරෙන්නේ නාසයේ දිවට කියාට කායට තේරෙන නිසා කාය තියෙන්න ඕන පණ ඇති කාය ස්පර්ශ ඒ කියන්නේ සංවේදී බව බාහිර වස්තු කලමකට වදින්න. වදිනකොට අවධානය සම්පූර්ණයෙන්ම කායේ තියෙනවා. එතකොට කාය විඥානේ පහළ වෙනවා. මේ තුන කය අවදි තාක් කාලේ අර පොට්ටබ්බය මෙතනම අපි කිසි කවමින් අපිට ස්පර්ශය දෙමින් ඉන්න තාකල් හිතත් නන්නතර නොවේ තිබුණොත් ධිකටම ස්පර්ශය සිද්ධ වෙනවා. කය පොට්ටබ්බය දැන ගැනීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රයක තාමත්ම මේ එකලසක් අතර තියෙන්නේ. ඒ වෙලාවේ රූප පේන්නේ නැහැ, අපට ශබ්ද ඇහෙන්නේ නැහැ, අපට ගඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, කයේ තියෙන්නේ. රූප පේන වෙලාවට කවදාකවත් කයට බෑ මේ සංවේදී භාවයකයි. සද්ධාහනාට බෑ. නමුත් අපි ඒක දන්නේ නැහැ. අපි දන්නේ රූප බලමින් සද්ධාහන්න පුළුවන්, රූප බලමින් කඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන් කියලා. නමුත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ කිය ආනාපානිය වගේ එක තැනට ඉඳ කියලා ගන්න සද්ධාහනවා කියන්නේ මහා කරදරයක්. රූප බලනවා කියන්නේ මහා කරදරයක්. මොකද මේකට හෙල්ලුම් කරන්න තු රූප බලන්න බෑ. අන්නේ විදිහට ඉතාලම එකක් දිගේ විශේෂඥතාවයේ දිනු කරන යනකොට පේනවා මේ එල්ල එක දිගට කයෙමයි තියෙන්නේ පොට්ටබ්බ රූපෙමයි පිටපවතින්නේ මේක දිගට පවත්නවා කියලා කියන්නේ මහා ලොකු එකලසක්. අන්නේ එකලස පවත්නකොට තේරෙනවා මේක දිගේ පවතින එක නෙවෙයි අභාවිත මනසේ ඇති. අභාවිත මනස රූපෙට, ශබ්දෙට, ගන්ධෙට, රසෙට, ඇහැට, කනට, දිවට, නාසයට ඒ පිස්සු අඳුරේ වගේ පැන පැන පැන පැන යනවා. නමුත් ඒක තැනකට ගත්තයි කියලා කියන්නේ කයයි, පොට්ටබ්බ රූපයයි, හිතයි එක රැස්සලා ගොනුවට යනවා. කින්න සංගති පස්සෝ මේ කින එකට ගමන් කරන තාකල් ස්පර්ශ සිද්ධ වෙනවා. ස්පර්ශය තියෙනවා නම් විතරමයි විඳනයක් ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි කයේ ආශ්වාස ප්‍රශ්වාස ඇවිල්ලා හැප්පෙන වෙලාවේදී මේ සිසිලස මේ උණුසුම මේ පිළිමදින ගතිය මේ දිග ගතිය මේ කෙටි ගතිය කියලා ඒකෙ විඳීම පවතින තාකල් කවදාකවත් ඒ හිතට බලන රූපේ කහපාට නිල්පාට දැක ගන්න පුළුවන් කමක් නැහැ. කණ්ඩායම ශබ්දවල ස්ත්‍රී පුරුෂ ගති අනේන ගති සුභාසුභ ගති දැක ගන්න පුළුවන් කමක් නැහැ. නාසය අකර්මණ්‍ය වෙලා, දිව අකර්මණ්‍ය වෙලා කයට පොට්ටම්බේ ඒ කියන්නේ නාසිකාග්‍රේ හුස්ම ගන්න වදිනවා. හිත තියෙන එතනමයි, සතිය පිටලා තියෙන එතනමයි, විතක්කේ තියෙන එතනමයි, මානසිකාරය තියෙන එතනමයි චේතනාවත් එතනමයි අවශ්‍ය නම් ආන්නේ මිනකොට විතරක් තහසේ වදින හුස්මේ උණුසුම් සිතිල් ගස්ස විඳින්න පුළුවන්. දිග සිටික විඳින්න පුළුවන්. විඳිනව නෙවෙයි විඳින්න වෙනවා. වෙන කප්පයක. හිත තියෙන්නේ කොතනද? එතන තියෙන විඳින විතරයි අපි ලබන්නේ. මේක නමුත් දැනෙන්නේ ඒකම හිතන්නේ මේ ආචාර්යවරුන් ආගත් එක එකම දේ චිත්තක්ෂණ හතරක්වත් පදුනොත් විතරලු ඒක දැනුණ බව දන්නේ. එක චිත්තක්ෂණයකට වෙලා ගියාට මතකෙට යන්නේ. චිත්තක්ෂණ දෙකක් ගියාට මතකෙට යන්නේ. තුනක් ගියාට මතකෙට යන්නේ. අන්න ඒ ඒ කේදී හතරෙනි චිත්තක්ෂණයක් පදුනොත් විතරක් ඒකේ ගලේ කෙටුවගේ ලකුණක් හිටිනවා මතකෙට යන්නේ. ආන්නේ විදියට සතිය ඉස්සල්ලාම අපි මේ වෙන කතාවකට බහලා සතිය වීඩියෝ ගියාට එක චිත්තක්ෂණයක සතිය හිටියට සතිය පිටිය කියලා දන්නේ නැහැ පිටු දෙ ගුණාගුණ කියන්නත් බෑ දැනුමකුත් නැහැ ඊගා චිත්තක්ෂණේ තුන ඊගා චිත්තක්ෂණ චිත්තක්ෂණ හතර භාග්‍යයන් පස්සේ තමයි ඒ තමයි රූපයක් නම් බලන්නේ රූපේ කාද නීල රතුද රවුන්ද මේකේ යන්නේ එකක්ද ඇත්තට එන්නේ එකක්ද කියලා සතහන් ආකාරය දැනගන්න පුළුවන්. සද්දෙකුත් නිතර දිගට වැදුනත් විතරයි අපට ඒකේ ගුණාගුණ මතකයක් තියෙන්නේ. ආශ්‍රත් ප්‍රසාදේ මේ ආශ්‍රත් ප්‍රසාදේ චිත්තක්ෂණ තුන හතරක් විතරයි මතකෙ තියෙන්නේ. ඒ නිසා චිත්තක්ෂර තුන හතරක් එක දිගට පවත්වාගෙන මේ ආසාවෙන් ගුරුන් කියනවා හුස්ම ගන්නකොට ඒ හුස්මේ දැනෙන දේ වැටෙන දේට ලොකු එළියක් දින බලන්න. අවධානය දීලා බලන්න. ඒ කියන්නේ අපි එක දිගටම ගන්න හුස්මේ හෝ පිට ගන්න හුස්මේ හිත පවත්නවා. එතකොට විතක්කය එකම අරමුණටමයි නැකින්නේ. ඒක පෝෂණය කිරීම සඳහා, දියුණු කිරීම සඳහා, කලපිරිමැදීම සඳහා කියලා මෙනෙහි කරන්නේ කියනවා. ඇතුළේන ඇතුළේන ඇතුළේන නැත්නම් ඇතුළේන කියලා මෙනෙහි කරනකොට ඇතුළේන හුස්ම මෙන්න මේ වින්දනය කියනවා. උණුසුම් ගතියක් වෙනවා සීතල ගතියක් වෙනවා පිළිමදින ගතියක් වෙනවා බුපුරු ගහන ගතියක් වෙනවා එපා ගතියක් කියනවා ඕනි ගතියක් එනවා සම්නම්බුකාර ගතියක් තියෙනවා අවනම්බුවක් වෙන මොන්නව හරි වින්දනයක් අරමුණකට හිත ගියොත් අනිවාර්යයෙන්ම තියෙනවා ඒක කියන්නේ බැලුවොත් පේනවා කියන එක ඒ බැලීම එතන මේ කයෙන් සිද්ධ වෙන සකයි දැනීම කියලා ගන්නෙ දැනීමට අවශ්‍ය අදුම කඩම සම්පාදනයකට දීම සඳහා තමයි අපි අත් දෙක වහන්නේ කන් දෙක වස්තරබ්ද නැත්නම් කට යන්නේ කන බලන්න අස්සරස බලන්න නැත්තේ කයටම හිතේ දාන වෙලා මුළු ඉරියව්වට හේතුව ඒක හුස්මට ගන්න. හුස්ම ගන්න හරියට හැපෙන තර කියලා මේ ඇතුළේන හුස්ම නම් එහෙම සතිය පවතිනවා නම් මොකද්ද මම අත්දකින්නේ ඇතුළේ උස්ක කොහොමද පිට වෙන උස්ක කොහොමද කියලා බලනකොට ඒ යම් කිසි විදිහකට කය පණ තියෙන කයක් හුස්ම ඇවිල්ලා පිළි ගෑවෙනවා පිළිබඳෙනවා එහෙම හිත තියෙනවනම් චිත්තක්ෂණ තුන හතරක් තියෙනවනම් ඕන්න අපිට වර්තා වෙන්න පටන් ගන්නවා දිගින් දිගටම දිගින් දිගටම මේක උණුසුම මේක සිසිලස මේක නොදැන්න ගතිය මේක පිළිමැදීම මේක පුරු ගන්න ගතිය මේක යාන්තම් දැනනවා මේක ගොරෝසුට දැනනවා මේක ප්‍රියට දැනනවා අප්‍රියට දැනනවා ළඟ දැනනවා දුර දැනනවා 11 ආකාරයක් සර්වචනාති දක්වලා තියෙනවා ඔය 11 ආකාරයෙන්ම දකින්නකම් අපිට කියන්න බෑ ආනාපාන දැක්කයි කියලා ඒක නිසා චිත්තක්ෂණ හතරක් තිබිලා බෑ චිත්තක්ෂණ හතරේ වූ අනන්ත පවත්තලා දැනෙන ආකාරය 11ම දකින්නකම් විකෘත පවත්නකොට අපි කියන සතිය හොඳයි සමාධිය හොඳයි යෝගාවචරය බොහොම හොඳයි කියලා. නමුත් අපි දන්න කොච්චර අමාරුද කියලා මේක. තොත් ප්‍රපංච කතාවට වෙන පැත්තක් ගන්න. ඒ මොකද්ද? යම් කිසි විදිහට කය විවෘතයි කය සංවේදී ආසල් පස්සාද කියන අරමුණයිල වදිනවා වෙන තැනක හිත අන්‍යවිත වෙලා නැහැ මම දැන් මෙතන කියලා උෂ්ණ මෙහිත තියෙනවා. ඒක හරියට උණුසුම තේනවා සිසිලක තේනවා දිගට යනවා. අන්නේ මේ අනකොට ඒ චිත්තක්ෂණයේ මගේ හිත තියෙන කයේ බව දැනගන්නේ විතක්කය මානසිකාරයේ එහාට යෙදුනොත් තමයි අන්නේ මානසිකාරයේ යෙදවීම තමයි යෝගාවචරයේ පරම කෘත්‍යය එනිසා තුම මෙනෙහි කරනවා නැත්නම් එතුමා හෝ එතුමේ මෙනෙහි කරනවා මෙනෙහි කරන මෙනෙහි පාත්‍රනකොට මගේ විතක්කේ තියෙන්නේ මෙහෙම තියෙන්නේ ආනාපානෙටමයි කියලා දැනගත්තාම විචාර බුද්ධියෙන් කියනවා මෙන්න ආස්වාසේ ලක්ෂණ මේකයි ප්‍රස්වාසේ ලක්ෂණ මේකයි පටන් ගන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙක වෙනද මේකයි ඊළඟ පහක් යනකොට මේකයි ආස්වාස ප්‍රස්වාස දෙක අතර ගැප් එක මේකයි ඔක්කොම අර විචාර බුද්ධියට එන්න පටන් ගන්නවා නමුත් මේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාන කින්න සංගති පස්සෝ ඒ ස්පර්ශයක් වෙනවනම් එතන විඳනයක් තියෙනවා යම් වේදේති තං විතක්කේති කියලා කියනවා. අපිට ඒ වින්දනේ එනකොටම අපි ඒකට හිත නැංවීමේ අරමුණක් කරගන්නවා. උණුසුම්කම, සිසිල්කම, පිළිමෙන ගතිය, කම්පන ගතිය, චංචල ගතියට හිත නැංවීම කරන්න පුළුවන් වෙන්නේ අපිට ඒ වගේ මොනවා හරි පදනමක් තිබුණොත් තමයි. වේදනාවක් තිබුණොත් තමයි, වින්දනයක් තිබුණොත් තමයි ඒ දිහාවට විචක්කය දක්වන්නේ. යම් විචක්කේති තම්පපච්චේති ඒ වෙලාවේදී රූප වෙනකොට පේන්නේ ශබ්දමට ඇහෙන්නේ නැහැ ගන්ධ නැහැ රස නැහැ දැන් මේ ආස්වාද ප්‍රසවාසයේ ගත්ත මේ අත්දැකීම තමයි අපි හතර රස බලන්නේ නමුත් මිනිස්සයා කියලා කියන්නේ ඒ වෙලාවේ ඇහැ අකර්මණ්‍යයි කන නාසය දිව හිත අකර්මණ්‍ය ඒවා පිළිබඳව අපිට වේදනාවක් දැනෙන්නේ නැහැ ඒක විතක්ක කරන්නත් බෑ කවදා පංච කරන්නේ නැහැ එතන මේකත් එක්ක අපි මේ ඇසුර පවත්න්නේ යන්නේ ඒ නිසා යමක් විතක්ක කෙරුවොත් යමකට හිත නැංගුවොත් හිත නැංගවනවා හෝ නැංගුණොත් ඒක විතරමයි අපට හයිලයිට් වෙන්නේ ඒකමයි අපි ටිකර ටිකර ටිකර ටිකට හැප්පෙන්න පටන් ගන්න. රස බලන්න පටන් ගන්න. අර්ථකථන දෙන්න පටන් ගන්න. විග්‍රහ කරන්න පටන් ගන්න. මගේ කියා ගන්න, උඹේ කියා ගන්න, හඬු කරන්නේ සීර මෙන්න මේ විතක්කේ මත. ඒ නිසා විතක්කේ කියලා කියන්නේ පොට්ට chance එකක්. කොයි අතේ ඇයිද කියන්න බෑ. සත්‍යමන්ත කියන විතරක් එක එක තැනක පවත්තලා ඒක පොඩ්ඩක් කීකර කරන්න හැදුවට නුතු නුකුහුණු මනසක් ඇති මනුස්සයර කොතනද විතක්කේ තියෙන්නේ කියලා දන්නේ නෑ. හැබැයි විතක්ක කරන එක ප්‍රපංච කරන එක නම් අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. අපි ඒක කියන්නේ සාමාන්‍යයෙන් ගැමි ප්‍රස්තාවකට ලක්පත් කරගත්තොත් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. තමයි යමක් මේක මගේ කියා ගත්තනම් ඔක්කොම බලන්නට හිත ගියා නම් එතන ඊට පස්සේ අපි තොරන් ගන්න පටන් ගන්නවා. ඒක ඉතින් දිගින් දිගට දිගින් දිගට අපි මේ හැත් බදිය වර්ධනය කරනවා. හැබැයි ඒක තේරීම නිසා තව ගොඩාක් දේවල් අමතක වෙච්ච බවක් මොකක්වත් අපිට මතක නැහැ. ඒකට අපි ආකර්ෂණය වෙච්ච ගමන් ඒක දිගේම ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒක දිගේ ඉතින් කල්පනාකට වැටෙනවා. ඊට පස්සේ තවදුරටත් ඒ පුද්ගලයා වර්තමානයේ නෙවෙයි හිතපවතින අර දැකපු දේ පිළිබඳ කල්පනාවට තමයි වැටෙන්නේ. ආනාපානි කරගෙන යනකොටත් අපි හරියට කල්පනාවට වැටෙනවා. ආනාපානි හරියට කල්පනාවට වැටෙනවා. වැරදුනක් කල්පනාවට වැටෙනවා. සත්‍යයක් ආවත් කල්පනාවට වැටෙනවා. හිතෙල්ලක් ආවත් කල්පනාවට වැටෙනවා. මොකද මතුවෙලා ඇවිල්ලා අපි කිසි කවන්නේ මොකද්ද? කුප්පන්නේ මොකද්ද? අපි උනන්දු කරන්නේ මොකද්ද? ඒක දිගේම ඇදිලා යන එක තමයි හිතේ නන්නත්තර ගතිය, නොසන්දාල ගතිය. ඒක නිසා විතක්කය මොකද්ද? ඒක දිගේ ප්‍රපංච කරගෙන යනවා. අන්තිමට කියනවා ඒ ප්‍රපංචය අපිව වහලා ගන්න. එතකොට අපිට වර්තමානයේ හිත නැහැ පිට ගියයි කියලා දැනගන්න පුළුවන්. සර්වඥාන්සේ උත්සාහ කරන්නේ නුකුහුණු මනස මේ විදිහට පුරුද්දට වැටලා ඔබේ ප්‍රපංච කරගන්න නැත්නම් ඒක දිගේ දොඩමළු වෙන්න උත්සාහ කරුවට මේ අහුවෙන දේ පමණයි දොඩමළු වෙන්නේ. ඔත අහුවෙච්ච නැති ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේ අහුවෙච්ච දේ තුලම සත්‍ය තියෙනවද කියන්න බෑ. ඉදිරිපත් වෙච්ච දේ තුළම සත්‍ය කියනවා කියන්නේ බැරි නිසා ඕක 100 100ක්ම බාර ගන්න එපා. ඕක අහම්බයක් බවක්. ඊගාදාස මේ අතරින් විතොත් ඔයිටේ වෙනස්යක් ලබන්න පුළුවන් කියන විපරිණාම ස්වරූපේ දෙන නිසා ඔය සියර දැකපු දේ මම දැක්කා මේක මගේ මේකමයි සත්‍ය අනිත්‍යවා බොරුයි කියන දැරිමදයකට එන්න බෑ. ආවොත් බොහෝ විචාරදිට ඒ සානිපාණිය කියන්නේ ඉද මේව නැත්තම් ඕගමයි. මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියන්නේ. ඉතින් මේ ප්‍රපංච කිරිල්ල මිනිස්යා තුළ සාජාසයෙන් මේක. ඒක මේ කවුරක්වත් කියලා දෙන්න ඕනේ කටු ගහේ කටු උල් කරන්න කවුරක්වත් ඕනේ නැහැ. ගහයනම කටු උල් වෙන. ඒ හැටි. ඒකේ අපිට තියෙන මේ ප්‍රපංච කරන දේවල් පිළිබඳ පශ්චාත්තාප වෙන්නේ නැතුව ප්‍රපංච වලට ප්‍රේම කරන්නේ නැතුව මේක මේ හැබ්බැහියට වෙන දෙයක් බව මේක මගේ නෙවෙන බවත් මේක මම නොවන බවත් මේක මගේ ආත්මය නොවන බවත් අනුන්ගේ දෙයක්ගේ බලන්න මේ ප්‍රපංච පිළිබඳව අතිදාමනය කරන්නත් එපා ප්‍රපංච පිළිබඳව පසුබෑමකට ලක් වෙන්නත් එපා මොන දේ දුන්නත් ඒක මත මෙයා වාචාල වෙන බව දොඩමල් වෙන බව කතා කරන්න හැදෙන බව මේ නිසා ඊගාටම චිත්තක්ෂණයට අපි විවෘත නැති බව ඒ කප්ත දේ මගේ කියාගෙන ඒකේ තරංග වෙන බවත් තේරුම් ගත්තොත් සෑම ප්‍රපංචයක්ම ප්‍රමාදයට හේතුවක් බව තේරෙනවා. නමුත් මේක නතර කරන්න බැරි නිසා ප්‍රපංච වෙනකොට මේක සත්‍ය නෙවෙයි මේක ප්‍රපංචයක් වශයෙන්. ඒක දිහා බලන්න පුළුවන් නම් ඒකට අපි කියනවා තමන්ගේම දේ අනුන්ගේ දෙයක් විශ්ස බලන කියලා. මේ විදිහට ප්‍රපංචයකට මේ ලෝකේ ගොඩාක් දේවල් එක චිත්තක්ෂණයක චලිය සාධක තියේදී කොයි එකටද හිත යන්නේ කියලා දන්නේ නැහැ පුතර්ජනය. භාවනා නොකරන කෙනායි. නමුත් යම් කිසි කෙනෙක් තොගයක් දීපුවාම කොයි එකටද බැඳෙන්නේ කියන එක කර්මානුරූප විනිශ්චය වෙලා තියෙනවා. එයාගේ පුරුදු වුණු විනිශ්චය වෙලා තියෙනවා. එයා දන්න පටු දැනුමම තීක්ෂ වෙලා තියෙනවා. එයාගේ තර්ක අනුව විනිශ්චය වෙලා තියෙනවා. එයාගේ දෘෂ්ටි අනුව විනිශ්චය වෙලා තියෙනවා. නමුත් මේ පුද්ගලයා ඒ රුචිය, ඒ දැනුම ඒ තර්කේ ඒ දෘෂ්ටිගත එකන කියන්නේ මම ගත්ත හේතු කර්ම සාහිත්‍ය ඒ නිසා මේ මම ප්‍රපංච කරන්නේ සත්‍ය තුල ඇත්ත තුල වෙච්ච දේ තුල කියලා තහවුරු කරන්න හදනවා බුදුදානන්සේ පැහැදිලිවම කියනවා ඒ පුද්ගලයා තමන්ගේ දරුවගේ ಗುಣ කියන අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ දරුවගේ සුද්ධ කරන්න හදනවා වුණොට ඒ පුද්ගලයා ඒක දිහා විවේචනාත්මකව මධ්‍යස්ථව බලන්න පුරුදු නැත්නම් කවදාවත් සත්‍යයට ලං වෙන්න බෑ මධ්‍ය ප්‍රතිපදාවට යන්න බෑ සමබර භාවයට යන්න බෑ උපේක්ෂාවට යන්න බෑ ඒ නිසා අපි මේ ළඟ අපි ළඟට එන ප්‍රපංච ප්‍රපංච වශයෙන් අවබෝධ කිරීම කරොත් හරහා යන්න පුළුවන් නම් විනිවිද දකින්න පුළුවන් ඒක නිසා අපිට පුළුවන් අපි අදහසක් ආස්වාස් ප්‍රසවාස භාවනා කරනකොට අපි හිත හිතවිලකට වැටුණා හිතවිලට වැටෙලා යම් ආකාරයක හිතවිලි වලට අපිට එන්න පටන් ගන්නවා රාග නිශ්චිත ද්වේෂ නිස්සිත, මොහ නිස්සිත. හොඳට හිතවිලි දිහා බලන් හිටියොත් ඒ හිතවිලි සම්පූර්ණම හම්බයක් නෙවෙයි එක්කෝ ඊට කලින් මම මේකට රුචියක් දක්වලා තියෙනවා එක්කෝ ඒක මට කවුරුරි කියලා දෙනවා මේක සුබයි මංගලයි ධාර්මිකයි කියලා එහෙම නැත්නම් සද්ධාවෙන් බාරගන්න කියනවා තර්කයෙන් බාරගන්න කියනවා එහෙම නැත්නම් ඒක දෘෂ්ටියක් කරලා තියෙනවා අපිට නැවත නැවත කල්පනාවට වැටෙන්නේ මෙන්න මේ කාරණා පහට සම්බන්ධ දේවල් පමණයි කියලා දරුවචන්ත අපිට සාකච්ඡා දෙනවා. සද්ධාව, රුචිය, අනුස්සරය කියලා කියන ගුරුතුන්ගෙන් අහපු දේවල්, තර්ක විතක්ක සහ දෘෂ්ටි. ඉතින් මේ විත මේ ප්‍රපංච දිහා බලන දෙකේ පයිකන්තු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ප්‍රපංච බෝ කරන්නේ නැහැ ඉනේන ප්‍රපංචේ දිහා බලන්න පුළුවන් නම් මමයා මොකාද කියන එක මම මේ වෙනකොට මොන විදිහට தත්වගත වෙච්ච කෙනෙක්ද කියන එක එනකම් මම මොන නූලෙන්ද ලෝකනකම්ගේ නූල නූසූත්‍රයෙන් නටවන්නේ මොන නූලෙන්ද නටන්නේ කියලා අල්ලගන්න පුළුවන්. අපිට බැරි අන්නේ මම කවුද කියන හැඟීමෙන් මේ ප්‍රපංච දිහා අතිදහවණයටත් නොවැටි පසුබෑමකටත් නොවැටි එන තාලෙන් බලන්න බැරිකම අපිට තියෙනවා. අපිට පොරොක්කට අත දාගන්න බෑ තක්කු මොකෝ. භාවනා කරනකොට ඇහැ කනුගල්පෙන් නැතර කරගන්න. මොදික සංකීර්ණ වැඩි නිසා කනේ කනුගෙන් ටිකක් අතර වෙන්නවා. ශබ්ද නැත්නම්කට යනවා. නාසයේ දිවයි වැඩ නොකරන තත්ත්වයටපත් කරනවා. පත් කරලා කයේ එන නඩු ටික විතරක්. කයේ එන ප්‍රශ්න ටික විතරක් හොඳට බලන්න කරනවා මේ එක එකක් එනකොට කොහොමද මම ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද මේක හිතිගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කායික වේදනාවෙන් ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතික්‍රියා කරන්නේ අන්නේ ප්‍රතික්‍රියා සෑම එකක් තියාම කිසිම අතිදහවණකින් තොරව කිසිම පසුබෑමකින් තොරව පරිශ්‍රණයක තියෙන අමුතු වේදකක් වගේ අනුන්ගේ දෙයක් වගේ බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ ප්‍රපංචයේ මතින් රාගයක් හෝ ද්වේෂයක් හෝ මොහයක් පහළ වෙන විදිහක් නැහැ. ඒක තමයි ගැඹුරටම ගෙනියන්න ගන්න භාවනාවේදී මේ කය ඉන්ද්‍රයන් කියනවා එහෙම ඒ විචල්්‍ය සාධක ස්ථිර කරන හිර කරනවා. ඉස්තරලා මනෝද්වාරයේට එන ඔක්කොම අරමුණ දිහා කිසිම වගේ වග විභාගකින් තොරව හරි වැරද්දකින් තොරව පූර්ව නිගමනයකින් තොරව අනුන්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්න තමයි ඒ කායන පස්සනා කොටස සමතික්‍රමණය කරපු විනිවිද කිය යෝගාවචරයට හම්බෙන ඊගා අවස්ථාව. ඉතින් මේකෙදී ආලෝකයක් දක්ව සතුට වෙන්නත් අන්නකාරයක් දැම්මොත් කනගාටු වෙන්නත් සැප වේදනාවක් ආව සතුට වෙන්නත් දුක් වේදනාවක් ආව කනගාටු වෙන්නත් ආදි වශයෙන් අර පරණ පුරුදු සම්මුතිය අපේ තියෙන මතිමතාන්තර මෙතින්දි ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තොත් ප්‍රපංචමත ප්‍රපංච කරනවා මිස මේක ප්‍රපංචයක් වශයෙන් බැලීමේ හැකියාව නැතිලා අන්නේ තේජි සර්වඥාන්සේ සඳහන් කරන්නේ නිත්‍යතෝම මදමාවතේ යන්න මේ එකකවත් සත්‍යක් නැහැ මේ එකකවත් හරි වැරදි නැහැ මේකකවත් සුභ අසුභ නැහැ මේකකවත් ධර්ම ධර්ම නෑ ඒ නිසා මේක ධර්මතාවයක් විදියට නැත්නම් ධම්මේ ධම්මානුපස්සී කියලා කියන්නේ ධර්මයන්ගේ ධර්මතාවයක් වශයෙන් බලන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක ලොකු සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි ලොකු පරිත්‍යාගයක් අවශ්‍යයි ලොකු කැපකිරීමක් අවශ්‍යයි ලොකු යොසීමක් අවශ්‍යයි අන්නේම බලනකොට අපි මේකට බැස්සේ යම් ශ්‍රද්ධාවක් ඉන්නවා බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ ශ්‍රද්ධාවකින් නම් අන්නේ ශ්‍රද්ධාව අල්ලලා බලන්න පුළුවන් විදිහේ බැස ගන්න ආසු ශ්‍රද්ධාවක් පාඩපත් වෙනවා මෙන්න මෙවැනි කෙනෙක් මිස කවදාක සත්‍ය දකින්න බෑ. මෙයයි සත්‍ය කියලා සත්‍ය දිහා බැලුවොත් ඒක හොරාගයන් මගේ පේන හිල්ලක් තමයි. අම්මාගෙන තමගේ දරුවෝ සුද්ධ කරන්න හදනවා වගේ වැඩක් තමයි. ඒකමගේ සත්‍ය වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒ නිසා කිසිසේත්ම වරද කරන්නේ නැතුව බලාගෙන ඉන්න ගත්තා සද්ධාව භාවනා වෙදී ප්‍රපංච ධර්ම වලට යනකොට උද මුල්පසකට සද්ධාාවක් වෙලා ඒ සඳහා ක්‍රමසාවිදි තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි මේ දෙයක් කරන්න සෑහෙන වීර්යයක් අවශ්‍යයි අපිට. එනේ අරමුණ මෙනෙහි කරලා පරියන්ක කරන තාක්මනට ගිහිල්ලා මෙනෙහි කරලා එදිනදා වැඩ බොහොම නැවතිල්ල කරලා ලොකු වීර්යයකින් තමයි අපි මේ අනවශ්‍ය විචල්්‍ය සාධක සාධික කරගෙන එකක් දිහාවට එකවරකට එකක් දිහාට හිත යොදා බලාගෙන ඉන්න ගියාම ඒ පුද්ගලයාට ඒ දේවල් වල තියෙන මේ ආශේ පාවෙන බලාහුළු වගේ ස්ථිරත්වයක් නැති බව හුදු ප්‍රපංච බව තේරෙනකොට අර යොදපු ශක්තියට බුදුමාහාර අධිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා කවදාකවත් ලෝකෙ මොනම දෙයක් නැති කියන බැහැ කියලා පටන් ගන්නවා වර්තමාන මොහොතේ හිත පවත්වන එක තමයි ලොකුම ලොකු දේ ඒක සඳහා යුදෙල්ටගේ යුදසබල ලේදකට පස්සේ වීරත්වයකටපත් වෙනවා වගේ අර වීරිය ආරම්භ ධාතු දුන්න වීරිය නික්කම ධාතු කියන ගත්ත දේ අත නාවෙන පුදුමාකාර වීර්යයක් වඩපත් වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ වීර්ය පරිණාමයකට යනවා ඒ පරිණාමයට යන්නේ මේ දකින්න දේ කිසිසේත්ම මේ ගත යුතු හරපද්ධතියක් නෑ ධර්මතාවයක් ප්‍රපංචයක් හුතු මනෝනිකාරයක් හිතලුවක් කියන පැත්තෙන් බලන්න බෑ මේ දෙයට ප්‍රේම කරලා. ඒක මගේ කියන්නේ. එතන මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා කියලා බලන්න ලොකු වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම නීවර ධර්මයන්ගෙන් තොරකලා අරමුණක් ආනපන කියන්නේ සක්මන කියන්නේ ඒක මතු කර ගන්නවට වැඩි විශාල සතියක් ලොකු අප්‍රමාදයක් ඕනේ එනේ ප්‍රපංච ධර්ම එන්නකොටම විශ්වලා ගන්න දෙන්නේ නැතුව එන්න විදිහටම බලන්න. අපි සාමාන්‍යයෙන් කියනවා යකඩ රත් වෙච්ච වෙලාවේ කලන්න ඕනේ. සීතුරුනට පස්සේ දඩෝ කුපුරු ගන්න. ඒ වගේම අරමුණ එන්නකොටම කෙලසිලා නැහැ. එන්නකොටම එළවසිලියෙන් බැලුවොත් අරමුණ වෙස්කනේ ඉස්සර වෙලා අපිට දැක් ගන්න පුළුවන් වෙනකොට ඒක ඇති හැටි දැක් ගන්න පුළුවන්. යථා භූත දැක් ගන්න පුළුවන්. ඒකට අපි ආලවට්ටම් කරලා නැහැ. ඇඳුම් අඳලා නැහැ. එන තාලෙට බලන්න. පහු වෙනකොට අනිවාර්යයෙන්ම අපේ ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුස්සය නිසා, තාක්ෂණික නිසා, දෘෂ්ටි නිසා අපි දකින්න දේ වෙස්කේ වෙනවා. අන්නේම වෙස්පර්ලෙන එක පමාව වශයෙන් වෙස්පර්ලෙන කලින් අරමුණ එන්නකොටම දැකීම ප්‍රකෘති බව ඒක සඳහා සාමාන්‍ය සතිය ඕන බැරි බව අතිවිශිෂ්ට සත්‍යයක් අවශ්‍ය බව නිසා ඒ වෙලාවට එන සතියට කියනවා සුපතිත්ථිත සතිය මනාකොට පිටි සතිය උදාහරණයක් වශයෙන් කියනවා අපි ආනාපානෙ පටන් ගන්න කෙනා ආනාපානෙ නැතින ගොරෝසු පිටකොන්ද විතරයි මොකද ඒක සියුම් වෙද්දී අතනෑර බලන්න හිටියොත් මේ ගොරෝසුකමින් නෙවෙයි මේක පටන් ගන්න ඉතාම සියුම් තැනකින්. ඒ සියුම් තැන ඉස්සර පුරුදු නෑ අපිට මොකද හිත සියුම් නැති නිසා. ඔව් හුදුට සියුම් කරලා බලනකොට නැති තැනක ඉඳලා ආනාපානේ ආශ්වාස රැල්ල පටන් ගන්න හැටි පේනකොට අපිට පුදුමාකාර පෙරදක්මක් එනවා. පුදුමාකාර එකලසක් එනවා. කිසිම සද්දකින් බාධාවක් නැහැ. කයේ කිසිම වේදනාවක් නැහැ. හිතවිල්ල අහල පහත්වක් පිටරයි. ඒවන මේ ආනාපානෙ මතුවෙම දකින්න බෑ. ඊට පස්සේ ආනාපානය ගොරෝසුට කියලා කිනී වේගන යනකොට ඈතට ආසන්තරවත් දිහා බලා ඉන්න වගේ අන්තිම චිතයට ආනාපාන දිගේ යන්න නම් අපේ හිත නන්නත්තර වෙලා බෑ. අන්දමන්ද වෙලා නැහැ. ප්‍රපංච කරන්නේ බෑ. අරියටම හැප්පිට හැප්පියාගෙන netතර දීගෙන බලනවා. අන්න ඒ වෙලාවේදී පවතින සතිය ආධුනික සතියයි. ඒ සතිය අවශ්‍ය වෙනවා සුපර්ෆිෂල් කතියක්. කට්ට ගන්න දිගට කියන සතියක්. ඒ වගේම සමාධියේ අඩු ගන්න උපචාර සමාධියක් තියෙනවා දෙන්නකොට. එහෙම දුවමින් පණමින් යන සමාධියක් තිබිලා බෑ. උදාහරණයක් වශයෙන් කියනවා යෝගී ඈතින් ඈතට යන බලාකුළු අස්තෙන් ඈතින් ඈතින් ආශාන්තරව දිහා බලන්න පිටපිට බලමින් බෑ. ඒ දිහාවම ඇස් කරවිල වෙනකම් බලන්න. බලානකොට තමයි එන්නේ එන්නේ එන්නේ ටික තුනී වෙගෙන ගියා. එන්නේ එන්නේ එන්නේ සද්ද නැති වෙලා ගියා. අපි හොඳටම දන්නවා ආශාන්තරාවක් අහසේ නැති වෙන්නේ නැහැ. කඩා එන හැටුගේ පත්‍රය ප්‍රධානම මේක තියෙන්නේ හෙඩ්ලයින් එක ආගන්තුකාවක් නැතුණා කිය. කතා කරන්න තියෙන්නේ. ඒකට අපි හිත කියනවා ඊට පස්සේ බලන්න බෑ. පේන්නේ නැහැ. ඒ මොකද ඒකට ඒ වෙනුවට වෙන දෙයක් අහන්න හරි වෙන දෙයකට කැමති. අන්නගේ ආනපන නැතිලා යනකොට තුනී වෙන නැති වෙන ආසන්තරත්‍ය බලන්න හොඳට බලන්න හිටියොත් අර ගත්ත සතිය සුසර වෙන්න පටන් ගන්නවා. හොඳට ටියුන් වෙන්න පටන් ගන්නවා. සමාධියේ පුදුමාකාර පෙළගැස්මක් එන්න පටන් ගන්නවා. අපි ඔය මේ දවස්වල ප්‍රාන්තරට හඳ පායන. ඉර නගිනවත් එක්ක හඳ බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කන්දකුර නැගලා හොඳට පැය හතරට විතර පාන්දර හොඳට හඳ බැලුවොත් හොඳට පැය පැටියක් වගේ කිරි හැක්කක් වගේ ලස්සනට හඳ දිලිසෙයි. උදේ 6 වේගෙන එනකොට අර හඳ එන්නේ එන්නේ එන්නේ තුනි වෙලා දැනටක් තියෙනවා. නිකන් පොල්ලෝ දෙයක් වගේ ඔහෙ තියෙනවා. කිසිම දිශාවක් නැහැ ප්‍රභාෂරයක් නැහැ. ඉතින් අපි අහන්න දකින්නේ නැහැ. මට හඳ කියන ඇති මට ඔබව පේනවා කියන්නේ. හඳට අපිව පේනවා. අපි තුන්දර බැලුවොත් හඳ පේනවා. ඉතින් ආනාපානෙත් නැති වෙන අවස්ථාව වෙනද නැහැ කිව්වට මෙන්න මේ විදිහ මනාවකට පිටි සමාධියකින් බලනකොට පේන්න පටන් ගන්නවා. එතකොට ප්‍රඥාවක් කියනවා අපි දැක්කයි කියලා මෙතන මොකක්ද දැකලා තියෙන පිටකොන්ද විතරයි. ආරම්භය දැකලත් නැහැ අවසාන දැකලත් නැහැ ඒ නිසා අපි කොච්චර ගොරෝසුද කියනවනම් අපි ගොරෝසු දෙයින් ගොරෝසු දෙයට පෙරපැන යනවා මිසක් එකක මුලමදාක දකින්න ආරම්භයේ පැවැත්ම සහ නැවැත්ම දකින්න අපිට කිසිම ස්පාසුවක් තිබිලා නැහැ ඒ තරම් අපි විවිධත්වයට අරමුණු මාරු කිරීමට ඉරියව් මාරු කිරීමට පෙළඹිලා තියෙනවා අන්න ඒ විදිහට තුනී කරගෙන තුනී කරගෙන තුනී කරගෙන යනකොට අපිට පේනවා යම් අරමුණක් එනකොටම බලන්න පුළුවන් නම් ඒක කෙරෙහි අපි ආරෝඪ කරන ඒක කෙරෙහි අපි ආරෝපණය කරන කාලවත්ත මොනවත් නැතුව බලන්න බලන්න බලන්න යථා භූත ඥාන දර්ශනය කියලා ඒකට කියන්නේ. භූත ධර්ම මහා භූත ධර්ම එනකොට එන තාලෙන් දකින්න මිසක් මේක දැක්කා හොඳයි දැක්කා නරකයි දැක්කා දුබයි අදුබයි මේක භාවනා දුන් වෙනවා මේක භාවනා හැලෙනවා අර සේරගෙන කරන ප්‍රපංච කරන්නේ ඇති හැටි දැකීමෙන් අපි වලක් කරනවා. ඒ නිසා යෝගාවචරය නෙත්තර දීලා අලිත ඉපදිච්ච බලල්පකේ කියන දෙක වගේ සම්පූර්ණ සියල්ල දක ගන්න සුළුව අරමුණක මුලමඳාක දකිනවනම් ඒ පුද්ගලයාට මේ මෙහෙම නොදැකීමේදී ඇස මායාවෙන් නැහැටි. විවිධාකාර මති පහල කරන හැටි හරියටම අරමුණක මුලමඳ දිහා බලන්නේ හිටියොත් ඒ අරමුණේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ පහළ වෙන්න තියෙන අවස්ථාව මගාරලා අරමුණේ මුලමදාක බලනවා මිස මනාපමනාප දෙකට ඉඳ නොතබ ප්‍රපංච වලට ඉඳ නොතබ ඉදිරියට පුළුවන් බලනකොට රූපයක් දැක්කත් සත්‍යයක් අහුවත් ගඳක් බලවත් රසක් බලවත් හිතවිල්ලක් අවශ්‍යම සමානයි එහෙම නැති කෙනාට රූපේ කියන්නේ වෙනම ලෝකයක්, ශබ්ද කියන්නේ වෙනම ලෝකයක්, ගන්ධ කියන්නේ වෙනම ලෝකයක්, රස කියන්නේ වෙනම ලෝකයක්. ඒ නිසා ඒ බුද්ධලයා රසකාමී රූප, ශබ්ද, ගන්ධ, රස අනුවත සම්පූර්ණ ලෝකයක් හදනවා. නමුත් මේ ඔක්කොම මත වෙන එකම ලක්ෂයකින් බවත්. පැතිරලා පිට පිට ආයතන වලට ගියාට පස්සේ වෙන වෙන ලෝක පාඩු ගිය බවත් සම්පූර්ණ අධ්‍යයනයෙන් බලනකොට ඕ ඒ කියන මූල ශක්තියට අවශ්‍ය නම් රූපයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් අවශ්‍ය නම් සත්‍යයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් අවශ්‍ය නම් ගන්ධයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් ඕන විදිහට වෙස් පෙරලෙන්න පුළුවන් මේ වෙස් පෙරලෙන්නේ බලන කෙනාගේ තකතිරුකම හැටියට ඒක නිසා භූත දිහා බලනවා කියලා කියන්නේ මම බලනවත් මට පෙන්නනවත් නෙවෙයි ඇති හැකිය දැකීම ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා එහෙම නැත්නම් මම වෙමි මම නොවේමි ආදි වශයෙන් භවාමි භවිෂාමි ආදි වශයෙන් මම ඇතුලින් බලන්න ගත්තොත් මේවට ආත්මයක් කියනවා මේවට සුභාසුභ කියනවා හරි වැරදි කියනවා හොඳ නරක කියනවා ඒ හොඳ නරක කියන තාකල් අපි හොඳට බැඳෙනවා තරහ නරකට තරහ එතකොට භවතණ්ණාව හෝ විභවතණ්ණාව අනිවාර්යම සිටේ තේරුම බේරුම තියන ආකාරය කාම තණ්හාව නැති වුණත් භවතණ්ණාවේ භවතණ්ණාව වැඩි කරලා දෙනවා. ඔය වතුරට ගිහලා කිඹුලක් කිඹුලක් ආවට පස්සේ සමහරු ඇත්ත බේරෙනවා. කිඹුල අත පොඩක් කාලා කකුල පාලා කාලා බේරෙනවා. ඒකේ මිනිස්සුя දුන්නුට කිඹුල කියනවලු මගෙන් බේරුණාට මගේ මගේ මල්ලි බල විතර ඉන්නවා එහෙම බේරෙන්න බෑ කියලා. ඒසක් කිඹුල වෙදකම් කරනකොට කිඹුලකට කාලා වෙදකම් කරනකොට උඩුතිරල්ලා වෙද බැඳලා වෙදකම් කරනකොට හූණගෙන් භයානක තත්ත්වෙන්නේ කියලා. කිඹුලගේ මල්ලි තමයි වුණා. ඒසා කියනවා කිඹුල කාලා වෙලකම් කරනකොට උඩුතර බඳින්නේ කියලා. ඒ වගේ තමයි කාම තණ්හාව අපි නතර කරාට යහට භව තණ්හා විභව තණ්හා කිඹුලට හුනේ කා සමාන වුණාට කිඹුල කරපු හානියට සම්පූර්ණ මාරාන්තික විස බීජය දෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ සීලෙන් අපි විචිකම කෙලස් නතර කරාට තාමත් භාවනාවේදී සුභාසුභ ගන්න ගතිය තියෙනවා. හරි වැරදි ගන්න ගතිය තියෙනවා. ජයග්‍රහණ පරාජයන ගතිය තියෙනවා. ප්‍රතිඵල හොන ගතිය තියෙනවා. අපි නොදැනුවත්වම උදව් කරන භව තණ්හාවට හෝ විභව තණ්හාවට. ඒන දේ හරි මට දැන් ආලෝක පහළ වුණා. මට දැන් මේ මේ දේවල් ලැබුණා කියනකොට දැන නොදැන භව තණ්හාව ගත්තට අපි පොරක ආවඩන. ඊයේ තිබුණ සමාධිය අද මට නැහැ. ඊයේ තරම් වෙලා මට ඉඳගෙන ඉන්න බැරි වුණා. ඊට ඉස්සෙල්මයි කකුලක් වේදනාව ආවා කියනකොට විභව තණ්හා පිටපතන ගන්නවා. ඉතින් අපි හිතනවා මේක අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍යයි කියලා. අභිවෘද්ධිය සඳහා නෙවෙයි සංසාරය සඳහා නම් අත්‍යවශ්‍යයි. මේක මේ ටිකටම මේ දුක විඳින්න ඕනේ නම් තේරුම් බේරුම් ගදී තියෙන්නේ. ප්‍රපංචකරණයක නතර වෙනවයි කියලා කියන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා අපේ කියන සිංහල ආප්තෝපදේශයට ආවදනිකයි. පැමිණි දුකේ ඉන්නේ අපිට පණිවිඩයක් කියන්නේ. ඒක මගේ ඇරියයි කියලා කියන්නේ අපි දුක් සහිත සංසාරේ දීර්ඝ කාලයකට වාසනාව ලැබීම. පැමිණි දුක පැමිණි දුක වශයෙන් දැකගත්තොත් ඒකේ පැනිරහක් තියෙනවා. මොකද දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ දුඟ දෙනෙක් කියන්නේ පැමිණි දුක් පැනිරහ ගැන දුක්පත්කමට නෝන්ජල්කමට බැරිකමට කියන. එවලකින් බුදුහාමුදුරුවෝ නෝන්ජලෙක් වෙන්න ඕනේ, බැරි කෙනෙක් වෙන්න ඕනේ, දුප්පතෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ භාවනා කරනකොට පැමිණෙන සෑම දෙයකින්ම අපිට දුක්ඛ සත්‍ය පිළිබඳ පණිවිඩයක් තියෙනවා. මහජීසයට ඒ වටිනා පොත් පරිවර්තනය කරනකොට කියනවා සෑම වෙලාවකම අලුත් විපස්සනා ඥානයක් ලැබෙනකොට ඊට චිත්තක්ෂණයක කලින් නොවිදින ලද දුකක් වින්දට පස්සේ තමයි විපස්සනා ඥානයක් ලැබෙන්නේ කියලා. අම්මා කෙනෙක් දක්නවන දරුවේ කම්බලේ ඉතල කොච්චර ප්‍රසූත වේදනාවක් තියෙනවද කියලා. දැන් කට්ටිය කියාවේ දිසේ තියෙන කරලා ගන්න පුළුවන් කියලා. නමුත් මාත්‍රු සේනාවදීන්නේ නෑ සිහිදෙන් කරපු බබාලට. ටෙස්ට් එක දෙවිසා. එන්නේ තාතම බුම්මලාට තමයි. ඒ මොකද ඒ හා සමාන දුකක් දුපු නිසා ඒ දරුවා කෙරේ පුදුමාකාර ප්‍රේමයක් හටගන්නවා. ඒ වගේ තමයි හොඳ විපස්සනා ඥානයක් එන්නේ ඉස්සර වෙලා බරපතල තර්ජනයක් එන්නේ. බරපතල දුකක් එන්නේ. බරපතල චිත්ත පීඩාවක් එන්නේ. බරපතල ආත්මේ බිඳියමක් වෙනවා. එහෙම කියන්නේ බරපතල සුන්වීමක් වෙනවා. එතෙන්දි නතර කරන මිනිස්යාගේ විතර නාස්තියක් මේ කොන්ඩිමරයිසේෂන් කරන මේ කාම ලෝකේ වාසිය දෙන්නේ නැහැ. ඒක හරි දන්නේ නැති නිසා වේදනාවක් කරනකොට ඇඟ හරි පරි කරනවා. අමාරුවට ගුරුරයා මාරු කරනවා. භාවනා කරන මාරු කරනවා. කමටහන මාරු කරනවා. බොහෝ දෝත මඩේ දානවා. මහදිසයඩෝ අර විදියට කියනවා ඕන විපස්සනා ඥානයක් එන්නේ ඉස්සර වෙලා මගේ කවදාවත් නොවිදපු දුකකට යනවා ඒ දුක හරහා ගිය ගමන් දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් එනවා කියන්නේ. උන්වහන්සේගේ ප්‍රධාන ගෝලය තමයි මට හම්බුනේ අපේ පඬිස් ස්වාමීන් උන්වහන්සේ කියන්නේ භාවනාවේදී දුකක් ආවොත් හිරදේ දුකට වැඩියා කියලා හිතාගන්නේ. ඒක මගේ ඇරියයි කියන්නේ හිරදේ දුක දුර වෙවයි. එන අපි දකින්න බලන්න වෙන්නේ මොකද මට වෙන්න කිසිය දුකක් ඇවිල්ලා තියෙන කායික දුකත් වෙන්න පුළුවන් කියලා බලන්න. වෙන්නට වඩා තුච්ච පහක් නාස්තික හිතවිලිය. මගේ නෙවෙයි කියලා යන්නයි. වෙන්නට වැඩි මිනිස්සුන්ට හද්ද කියලා බාධා කරනවා. මට නෙවෙයි කතා කරන්න කියලා පැත්තකට වෙනවා. මට ඕන ඇවිල්ලා ඇඟට කියලා කතා කරයි එතකම් බලන්න එපා. අන්නේ විදිහට බැලුවොත් අපිට වෙන්නේ මොකද්ද? මේ ප්‍රපංච පිළිවෙල අභ්‍යාසයට යන්න යන්න දැරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒසිමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. වෙන්නට වැඩි සද්දයක් ආවට මට නෙවෙයි මගේ නෙවෙයි වගේ මම බීඩියට පීනා ගන්නවා වගේ කන්ති උනට නැහැ කෙනෙක් ඉන්නවා වගේ අභ්‍යාසය දිනු වෙනවා. තමන්ට නොවන විදිය, නොතරම් විදිය කොහොම තුච්ච නිහින හිතිවිලි පහළ කොට උත්පන්න ගාතික කියන්නේ කිව්වොත් තමයි දුක් ඇඟට වැටෙන්නේ. මේක භූත කියලා බාර ගන්න. වෙච්ච දේ කියලා. එහෙනම් මම හිතපු දෙයක් නෙමෙයි. පවාමි නෙමෙයි භූත. අතරමහා භූතය කියලා කියන්නේ රූප ධර්ම. නාම ධර්ම වල හිත විවික්ත වෙච්ච ගමන් කාලේ වරම්බින්න වගේ නානාත්ම දේවල් මේකට එන්න පටන් ගන්නවා. උන්තුවට බලන්න මේක මගේ චේතනාවක්ද? මම ඉන්නේ කියලා අපේ හද්ද? නෑනේ ඊගා චිත්තක්ෂණයට හිත යොත් කරගන්න. මේකට හිත අවුල් කරව ගමන් ප්‍රපංච වෙනවා. පශ්චාත්තාපේ කොයිනවා එහෙම නැත්නම් ප්‍රතිධාමණයට වැටෙනවා. එහෙම නැත්නම් හොඳ හිතවිල්ලක් આવොත් හොඳ විපස්සනා ඥානයක් ඒ විජාඩ පොතේ ගාලා නෝට් එකක් දාගන්න. භාවනා කරේ. එහෙනම් මේක මම කාටද කියලා දෙන්න ඕනේ කියලා හිතනවා. ඒ සමත් එක්කම කරන්නේ. ඔක්කොගෙන් වෙන්නේ අර හකන දේවල් මගේ කරගන්න හදනවා. මම කරගන්න හදනවා මගේ ආත්මය කරගන්න හදනවා ප්‍රපංච කරන කියනකොටම සරුවචනද පෙන්නනවා මේ ප්‍රපංච කියලා කියන්නේ හිස් භූතයක් ඒක ගන්න දෙයක් නෑ නිකන් බුදු මමකමක් විතරයි තියෙන්නේ ඒක නිසා තමන් චේතනාපූර්වක කරා නම් පශ්චාත්තාප වෙන එක බුදුහාමුදුරුවෝ එකඟ වෙනවා චේතනාපූර්වක නොවේ නම් ප්‍රපංච වශයෙන් බාර ගන්න ඔය බුදුත් ධර්ම වශයෙන් වාරගන්න කවුරු මේ තැනට පස්සේ ගියත් හැම කෙනාටම මේක බලන්න වෙනවා. මේ ජවනිකාවේ හැටි, මේ පෙරහැරි හැටි, මේ නාඩගමේ හැටි එක. ඒක මගේ වැරද්දක්වත් මගේ නම්බුවක්වත් කරන්න ගිය ගමන් එක තැන කරකින්න පටන් ගන්නවා. ප්‍රපංච කියන්නේ පහලට ගන්න ගඟක තියෙන දීසුලියක් වගේ. පහලට ගන්න ගඟ දීසුලිය නැත්තම අනාකූරයි. දීර්ඝ සහිත නම් දීර්ඝ සහිත ආකූලයි. ඒ නිසා ප්‍රපංච එනකොටම දැනගන්න ඕනේ වේගයට වේගයට බාධායි. ඒක දකින්න එක විතරයි. මේ කොහෙදෝ යන දේවල් මම ඔළුවේ දාන තැවෙනවා වගේ එක දකින්න එක විතර සතක් මනුෂ්‍ය ජීවිතේ දෙන කිසිත් නැහැ. ඒක දකින්න තමයි මේ ඔක්කොගෙම අපි තැවෙන්නේ. අපි වයසට යන්නේ, පශ්චාත්තාප වෙන්නේ, ඉහිමිකට ධාන කංගාට වෙන්නේ ඒ ශේෂ්ඨම වග උත්තර බඳිටුවේ කියලා. ඇත්තට කදාකත් පංචෝතේන සත්‍ය ජීවත් වෙන්නේ. ප්‍රපංච ප්‍රපංච වශයෙන් දකින්නවනම් ඒ මනස ඒවා පිළිබඳ වාති ධර්මයට යන්නේ නැහැ, පසුබෑමකට යන්නේ නැහැ. ඒ පා නිකන් ආස බලාපාවෙන බලාපුළු වගේ. මේ පාර යන වාහන වගේ. මේ ග්‍රීෂ්මයේ ස්ටෝර් එකේ තනකොළ වගේ. පුරා වෙනවා, ආයෙ මැරෙනවා, ආයෙත් වෙනවා. මේවට අයිතිවාසිකම් කියන්නේ කිය ගමන් තමයි ප්‍රශ්න මතුවේ. අන්න අයිතිවාසිකම් කියන ක්‍රම පහ තමයි රුචිය, ශ්‍රද්ධාව, අනුස්සවේ කියලා කියපිය මේකල් දැනගත්ත දේවල්, තර්කයෙන් ජයගත්ත දේවල් සහ මති. මේ පහේ තමයි ආත්මේ පිටාරය. ඉතින් මොනවා හෝ තමයි ළඟට එනකොට මතක තියාගන්න හිතවිල්ලක් වේවා, සද්දයක් වේවා, වේදනාවක් වේවා මේ ඔක්කොම එක්කෝ කවදා හෝ මට රුචි කරලා තියෙනවා. හීනකින් හරි රුචි. හීන අපිට පේන්නේ දවල් වගේ කරගන්න බැරි හැටි. රුචි නමුත් හම්බෙච්ච නැති දේවල් හීනෙන් පේනවා. සමහර අසත්‍ය තුච්චයි. ඒක දවල් වගේ හොඳ තුච්ච දේවල් ටික කරගන්න හම්බෙන්නේ නැති උනේ හීනෙන් තමයි ඒවා ටික කරගන්නේ. ඉතින් ඊට පස්සේ හොඳ හීන ටික විතරක් හීන ආචාර්යවරයෙක් කාට කියලා විසඳනවා. ඔතන ඔක්කොම හීන කියන්න ගත්තොත් එමේ එක්කෙනෙක්ව සබ්බේ නැහැ මේ ලෝකේ. ඒක කන්තෝර වැඩ කරාලු කෙල්ලෙකුයි කොල්ලෙක්. ඒ කොල්ල බොහොම නෝන්ජල් විදිහේ නිකන් කෙල්ලෙක් වගේ කොල්ලෙක් ටයිප්‍රයිටර් ගාන ඉඳගෙන උහියේ කල්පනා කරගෙන ඉන්නවා. කල්පනා කියන්නේ ඔය කල්පනා කරලා ඒක ඉස්ලාමයේ ඉන්නවලු බොහොම සමෝ ගෑනම ලෙඩෙක් ඉස්සක්. ඒ කියවල වල කොල්ලගෙන් මේ මොනවද මම කල්පනා කරන්නේ. අර උපවලු මේ හරියටම චම්පා ඔයා හිතපෙකම හිතුනේ කියලා. චිස් බොයිතර වලත් එක් කියලා කිව්වා. ඔබ තමයි ගිරාගේ ඔන්න හිත වෙන්නේ. අකියන් බැලුවොත් කල්පනා කරලා අපේ කියන රුචි ගොඩාක් අමනුෂ්‍ය රුචි තියෙනවා. මොකද අපි සබ්බේ හිතේ ජීවත් වෙන ගම සෑහෙන කොටසක් අපි අර කරගෙන වෙනවා. අපි අහලා තියෙන දේවල් කවදාත් මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ හිමිට ජීවත් වෙන්න ගියාම සෑහෙන කොටසක් අපි පැටවෙච්ච. අපි මේ ගත්ත සත්‍යහම නෙවෙයි අපි ඇත්තට යොමු කරන්නේ. එහෙනම් මේ අපිට ඇටි ශ්‍රද්ධාව තියෙන මිනිස්සු මේනකොට පඳුරක් පඳුරක් ගානින් ගන්න කරලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් තනකට යොමු කරන්නේ නැහැ. පටන් ගන්න විතරයි. තාර්කික හදාක සත්‍යයට හිතඟුරු නැහැ. දෘෂ්ටි හදාක තනකට යොමු කරන්නේ නැහැ. නමුත් පුතඥයෝයි පහළදී හිටි ඒ ජීවෝභාව සම්පූර්ණ කරගන්න බැරි දේවල් විවේකයක් හම්බ වෙච්ච ගමන් හිතේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඉතින් ඒව අපි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු වගේ කෙනෙක් අපි ඉදිරියට අරගෙන උන්වහන්සේ ආරම්භක ශ්‍රද්ධාවට අරගෙන වාංගු කරලා දෙන බුදුහාමුදුරු අපිට අවසරයක් දීලා තියෙනවා මේන දේවල් ප්‍රපංච වශයෙන් බලන්න. මේවා මනෝ විකාර වශයෙන් බලන්න. මේවා හිතලුවන් වශයෙන් බලන්න. බලලා ඊගා චිත්තක්ෂණයට අලුත් වෙන්න. මෙන්න මේ විදිහට බාර ගන්න ගන්න ගන්න වෙන්නේ අර පරණ රාපයිච් කලයකට කොච්චර අලුත් දෙයක් දැම්මත් ඒකේ අහසවල හැටි ඒ සම්පිත බුදුහමෝ දීලා තියෙන අවස්ථාවක් උඹ යුද සබලෙක් වාගේ වීරයෙක් වාගේ එන්න එන්න චිත්තක්ෂණයට අලුත් වෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සල චිත්තක්ෂණය ප්‍රපංච කිසි දෙයක් අගේ කරන්න එපා කිසිදේත්ම බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා හොඳයි සුභයි සාන්තයි කියලා බාරගන්නේ ඒක ප්‍රපංච වශයෙන් මේ මතුවෙන වේදනා, ශබ්ද, හිත විශේෂයෙන් මේ වේදනාවල අපි ආරූඪ කරන හොඳ නරක. සැප දුක් දෙක. ඒ ඇහෙන වචනවල තියෙන සුභාසුභ නිමිති. නැත්නම් අපිට හිතවිලි වල තියෙන රාග ද්වේෂ මොහ වශයෙන් අපි ආරුඪ කරන මේ ආලවට්ටම ඇඳුම ගලවලා දැම්මට පස්සේ මනුස්ස හිතක තියෙන ස්වභාවය පෙන්වනවා. ඒකටත් හේතුව මොකද්ද? අර කියන ආකාර රුචි සද්ධා අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකන්ද කියලා ගිනාපු පුරුදු ටික. ඒක නැති කරන්න නම් ඒව නැති කරන්න තතමන්නත් එපා. එනකොට පශ්චාත්තාප වෙන්නත් එපා. මේ කවුරුත් දීපු ඕනියමකුත් නෙවෙයි තමන්ම අවකු ප්‍රතිබිම්බකුත් නෙවෙයි. නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අගං. ඒ භාවනා කරනකොට මේ මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ හිතේ වගේ දේවල් කවදාකවත් අපි හදනවා නම් අපි ඒකට ප්‍රබල වෙන්නේ නැහැ නේ. ඒ නිසා මේක මම කරන ලද්දකුත් නෙවෙයි. අනුන් කරන ලද්ද ඕනියකුත් නෙවෙයි. මේ කෙනාගේ ජීවන රටාවේ පසු ප්‍රතිපල. දැන් ප්‍රපංච වශයෙන් බාරගත්තොත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එක වාසනාවයක් හම්බෙන්නේ ඒකා චිත්තක්ෂණයට අලුත් වෙන්න නැත්නම් අපි නිතරම පස්ස පසුවිස් පස්ස චිත්තක්ෂණය ගැන පස්ස වෙනවා. ඒකට කියනවා පසුබෑම කියලා නැත්නම් මතු චිත්තක්ෂණය මෙවෙන් අයින් කරලා සුළු ලෝකයක් හිතා ගන්න. එතකොට ඇති ධාමයට වැඩ. ඒකකින්වත් නෑ මේ දෙකම හීන ලෝකයක දින්න වෙන්නේ. මේ මතුවෙන දේ බොරුත් නෙවෙයි ඇත්තක් නෙවෙයි හුදු ප්‍රපංච. මේ අහසේ වලාකුණු පාවෙන වලාකුළු වගේ වලාකුළු කවදාකවත් අහස කෙලසන්නේ නෑ. වැහකුල සාස නොපෙනී යන එක එහෙම දෙයක් නැති වෙලාට පේන එක නොපෙන දෙයක් නමුත් කෙලෙස් හරිනේ නැහැ කියලා මේ පසුවෙන දේවල් පාසින් ෂෝ එකක් ෆ්ලක්ස් එකක් යන එකක් මිස අල්ලගන්න ගියොත් තමයි ප්‍රපංච වල වැඩිමකට ආත්මයක් කියනවා කියන්නේ ගියොත් තමයි අපිට මේක විනිවිදින්න බැරි විනිවිදල් බැලුවට පස්සේ අපිට පේන්න පටන් ගන්න මේට වැඩි බරපතල චිත්ත ප්‍රීතියක් ආවා චිත්ත ප්‍රීතියක් කොවික්ෂෝපයක් ආවත් විනිවිදිනාසුදෝ බලනකොට ඒක එන්නේ එන්නේ එන්නේ සෙල්ලක්කාර වැඩක් කරනවා ඇඩ්වෙන්චර් එකක් වෙනවා ඕන කෙනෙක් ඕන විදියට ඒකට බලකවල බරපතල විදියට අපිට ඔළුවට දාන්න ගියා ඒක මේ සාමාන්‍ය කියනවා අමාරිසයගේ විනෝද සමේ මේ කිඹුල වල නැහැ අමෙසයි කොයි මහත්තයෙක් කියනවා අයියෝ මහත්තයා හරි ලේසි කිඹුල වලන්නේ කොහමද පුංචි ලොක්ක පුංචි කරලා බලන්න කන්නඩිය කියන්නේ ගිනි පෙට්ටියක් අරගෙන යන්නේ ඒගොල්ල කිඹුල දිහා බලලා පුංචි උනාට පස්සේ අල්ලගෙන පිට ගන්නවා. පුංචි කල් බලන කන්නඩි වල ඒ සිගේ ගිනි කිඹුල වල. එතන අපි ළඟ තියෙන මේ අනුන් අපිට දාන මේ එක එක තාන්න මාන්න අනම්මන දෙන්න හදන නඩුව සේරම පුංචි කල් කන්නඩිගේ බල්ල ගිනි පෙට්ටිය දාලා පැත්තට දානවා. අපි ළඟ තියෙන සද්දාදී හොඳ කුණ දාන්න තියෙන ඒගොල්ල ලොකු කරලා. ඒක දුහන් දුහල් කියන්නේ. මල්ලක් යක්කා. එදා කෙනෙක් තියෙනවා ලොක් කරලා බලන කන්නඩියෝ පුංචි කරලා බලන කන්නඩියෝ ගමනේදී. ලෝක ලෝකයා දෙන දේවල් කන්න බාර ගන්න ගියොත් ඒගොල්ලෝ කියන කේන්දරවල කරන්න ගත්තොත් අපිට මේක ජීවිතයක් ඇතුළත මේක විශ්ලේෂණය බෑ. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔය විරුද්ධ වෙන්නත් එපා මේකෙන් යවුව නෑ වුණා වගේ හිටියා. මේ අයින් දැක්කා නොදැක්කා වගේ හිටියා. ඒක පිළිබඳව විසර විඥාන තිබුණා අම්මනේ කෝලේ මෝඩේ කෝලේ තගස්සේ කෝලේ ඉන්නේ නැයි කරන්න පුළුවන් ශක්තිය තිබුණ කොන්දේ අමාරු මිනිස්සු කෝලේ බැරිම නම් මලමිණියක් වගේ ඉලයි බේරෙනවා ඉතින් ඒකට අර මනස සකස් කරන ක්‍රමයකට අවශ්‍ය කරන දාර්ශනික උත්තරය තමයි මේ මතුවෙන දේවල් ප්‍රපංච වශයෙන් බලන්නේ ඒක මම අනිවාර්යයෙන් මේකට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා කියලා ගත්තොත් ඉතින් කැමති විදිහට බෙදාගෙන කණ එකයි තියෙන්නේ බුදුහාමුදුරු ඉන්නේ නැහැ ඒකට වග වෙයි. බුදුරජාණන් කියනවා ගිය ආත්මෙ වගේම ගොඩක් ආවා. එකක්වත් පිසුදු වෙන්නේ නැහැ. මේ ආත්මේ ආවපස්සේ දැන් ওই කියන දේවල් අල්ලගෙන නටන. ඔක හේතු දෙවෙනකොට මොකක් මතකද? මොකද එන අරමුණ තෝරන්නේ මේ විතක්කේ කියන සම්පූර්ණ චාරකට නැති මිනිස්සු. තෝරගත්ත දේ තමයි අපි වද දෙන්නේ හෝ රැපදේ. ඒ වෙනකොට වෙන එකක් තේරුවනම් වෙන මොකක්ද ලෝකයක්. ඉතින් මෙහෙ අහඹුවකට මොකටද වග වෙන්නේ? වග වෙන්නේ නැති වෙන්නයි බුදුරජාණන් වහන්සේ අපිට සීලක පිළිලා සෞඛ්‍ය සම්පන්න මනසක් ඇතුව සද්ධාවෙන් පටන් අරගෙන තමන් වර්තමානයේ හිත පැවැත්වුව. ඊගාව චිත්තක්ෂණේ අලුත් වෙන්න තියෙන අවස්ථාව මොනම යකෙකුටවත් බ්‍රහ්මෙකුටවත් දේවතාවෙකුටවත් මාරයෙකුටවත් අන්‍යයෙකුටවත් කඩන්න බැරි බව. ඒ මනුස්සයත්ත් එක්කද හම්බෙච්ච උතුම්ම දායාදේ බව. ඒ තරම් වෙච්ච දේ ඉච්ඡාවයි. ඊගාව චිත්තක්ෂණේ අලුත් වෙන්න අපරදී. එහෙමනම් මේ වෙච්ච සියරම මේ ප්‍රපංච කියන සංකල්පය තුළ හිතින්ම වහගත්ත මනෝරූපයක් බව දකින හීනයක් බව මුවෙකුට පෙනෙන මිරිඟුවක් වගේ බව ආසේ පලාවේ පාපෙන බලාකුලක් බව මේක යන නාඩගමක ජවනිකාවක් බවට තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒක දිහා උපහාසයෙන් බලන්න පුළුවන් අනුන්තියක් වගේ ඒ විතරක් නෙවෙයි ඒකාචිත්තක් කියන අපිට අලුත් වෙන්න පුළුවන්. එතකොට අතිදහවණයටපත් වෙන්නේ නැතුව, පසුබෑමකට ලක් වෙන්නේ නැතුව, ප්‍රපංච ප්‍රපංච වශයෙන් දැකලා ගත කරන්න පටන් අරගත්තොත් අපි අර අත්ති ගමන ලදරු වීදී කමිනිච්ච හිත අත්ආය ගන්න පුළුවන්. අපි ලදරු වීදී ඉඳි අසාධාරණයක් වුණා සාධාරණවත් අපි දන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. අපි දන්නේ නැහැ කහපාටයි නිල්පාටයි වෙන් කරන්නේ. අපි දන්නේ නැහැ මල මූත්‍ර කියන්නේ අසුචි කියන්නේ නරක දෙයක් බව. අපි දන්නේ මෙයා අම්මා මෙයා තාත්තා කියලා. ඒ නිසා හැම දෙයක්ම දිහා බලන පුදුම විකසිත මනසකින් සම්පූර්ණ අවදි භාවයකින්. නමුත් දැන් වෙනකොට මොකද වෙලාදී? දකින්න දේ දකින්නකොටම ඒකට රූපයක් ආරෝපණය කරලා ඉවරයි. නමක් තියලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ ආරෝපණය කරපු රූපේ නමයි විතරයි. පත්තක් දකින්නේ. අන්නේ ලදරු මනසට ආරම්භක මනසට ආපහු යන්න ඕනේ නම් ඒක අපි සිංහලෙන් කියන්නේ තිරියම් වෙනවා කියන්නේ. හැම චිත්තක්ෂණයම එන්නේ එකට ලැක්ෂණ එකයි තියෙන්නේ. ඒ නිසා පසුගිය දේවල් විසිකොන්නම නෙවෙයි ප්‍රපංච කියන කෙනෙකු වෙලා. ඔය කොම්පියුටර් එකේ තියෙන දැනට විසි කරන්නේ ඩස්ට්බින් එකේ තිබ්බට පස්සේ කම්පියුටර් පස්සේ විසි කරන්නේ. අන්නේ විතර පැත්තකට කෙරුවේ නැත්තම් මේක දරා ගන්න බැරි කුණු ගොඩක් මේක තියෙන්නේ. නමුත් මම කිව්ව පටන් ගන්නකොටම මේ ප්‍රපංච පිළිබඳ සන්දර්භයේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කායනුපස්සනාව කියන එක දක්ෂකම ඇති වුණාට පස්සේ එතකොට ටිකක් ටිකක් උදව් වෙනවා කායනුපස්සනාවේ ඉවර කරනකම් ඔය සදාචාරී සීලේ ඒ ධර්ම වල තියෙන සම්ප්‍රදාන වල වටිනාකම් තියෙනවා ඔය භාවනා කියලා හොඳට අර ආනාපානින් සංසිඳිලා මේ කය පොඩි වෙනසක් කරන විවේක ස්ථාන ගියාට පස්සේ ඉන්නේ එහාට යන ගමනේදී මතුවෙන සෑම දෙයකටම කිසිම අතිදහනයකට ලක් නොවේ. කිසිම පසුබෑමකට ලක් නොවේ. මේක භූතයක් බව. වෙච්ච දෙයක් බව. මම ඉල්ලලා ගත්ත දෙවෙන්නේ නෙමෙයි දෙයක් බව. ඉල්ලලා ගත්තාම වල වෙන්නත් ඕනේ. ඒක පැහැදිලිව මතක තියාගන්න. චේතනා කෙරුවා නම් වල වෙන්නේ. කර්ම රැස් වෙනවා. භූත වශයෙන් බලන පටන් අරගත්තොත් සම්පූර්ණ නිකන් අදතාවකාශයේදී යානයක් වගේ කිසිම හැප්පෙන්න දෙයක් ඉස්සරහට එන්නේ. එන හැප්පෙන හැම දෙයක්ම හුදු වලාකුලක් විතරක් බවත් ඝණයක් මේකදවා හුදු ශූන්‍යතාවයක් බවක් කියන බව තේරෙනකොට තේරෙනවා අපි විහිං මේවට ආරෝපණ කරගත්ත නිසා නෙවෙයි හැප්පෙන්නේ. නමුත් හිතේ ප්‍රපංච වශයෙන් බලන්න පටන් අරගත්තොත් බුදුහාමුදුරු ලෝකේ දිහා බලන හැටි, රහතන් වහන්සේලමක් ලෝකේ දිහා බලන හැටි, ආර්යයන් වහන්සේලමක් ලෝකේ දිහා බලන හැටි ඡායාවක් දැක්කනවා. ඒක නිසා යෝනාච්චසාරේ නෝපච්චසාරේ යමෙක් ඒ විදිහට අසුදහමක් ලක් වෙන්නේ නැද්ද යමෙක් පසුබෑමකට ලක් වෙන්නේ නැත්ද සම්බන් අච්චගමයි මම පපංච මේ සියලු ප්‍රපංචියෝ විනිවිද දැකලා පිරිසුදු කරන්නේ දැක්කෙන්නේ අර හැලිලිගිය දිරාගිය හමක් හැවක් හලන උරජෙක් වගේ මෙච්චර සංසාරේ බැඳීගෙන ආපු මොහොතේ සංයෝජන ධර්ම ඕරම්භාගයේ උද්ධාගයේ දබ්බාගයේ වශයෙන් හලන්න පුළුවන් බවත් දැනටමක් සමහර මිත්‍රක් හැලිලා බවත් ඉතුරු ටිකක් දැනට තියෙන අර සතාගේ ඇලවිලා තිබුණාට සතාටයි කියක් නැහැ. ඒක ගැලවිලා තියෙන බව තේරුම් ගත්තොත් නිවන කෙනෙක් කියලා මාර්ගයක්. ඉතින් ඒ නිසා ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යන්න බණ අහලා හම්බෙන හම්බෙන අවස්ථාවේ බලන්න ඒක කුප්ප ගන්න එපා. උස්ස ගන්න නැතුව අපාරි සයියගේ අර පුංචි කරන කණ්ණාඩියට ගිහිල්ලා. පොඩි දෙයක් නෙමෙයි. ගානකට ගන්න පුංචි කරලා බලුවා කියන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තට ලෝකේ තියෙන කොර වෙච්ච, අන්ධ වෙච්ච, ලෙඩ වෙච්ච මිනිස්සුත් එක්ක බලනකොට අපි ගත කරන මේ චිත්තක්ෂණේ පත්විදරගේ ජීවිතයක් තියෙනවා. අපිට ඇත්ත හම්බෙලා තියෙන අපි මේ අඬන්නේ හෙන්දුවක් නැහැ කියලා. අපිට ඇස් දෙක හම්බෙලා තියෙන අපි අඬන්නේ අංජන කුංකුම නැහැ කියලා. අපිට කකුල් දෙක හම්බෙලා තියෙන අපි අඬන්නේ මේ පත්තු දෙකක් නැහැ කියලා. කවදාද කකුල් දෙක නැති මිනිහා දැකපු දවසෙන් අපට තේරෙන්නේ මොකද්ද මේ අපි අඳින ඇඳිල්ල කියලා. ඒ නිසා මේවා තේරම ප්‍රපංච කියන ක්‍රමයට දාගෙන කටයුතු කරන පටන් අරගත්තොත් ඊයේගෙන ගත්ත මේ විතක්ක කොහොමද මේ ප්‍රපංච ඇති කරන්නේ මේ ප්‍රපංච අපි නැවත වහයලාගෙන අපේ මනෝලෝකේ අපි අසරණ වෙන්නේ කොහොමද අන්න ඒක විනිවිද දකින්න පුළුවන් ඇහැ සතියෙන් ගමන් කරනකොට මේක නිකන් හුදු දුවිලක් බලාපොරොත්තුවක් වඩපත් වෙලා කාගෙන යන්න පුළුවන්කම හම්බෙන්නේ කොහොමද කිව්වහම මේකට ඉන්නේ මිනිහන්නේ ගොඩට යන සම්පූර්ණ පරිණාමයකට ලක් වෙනවා. අන්නේ පරිණාමයේ මේ ජීවිතයේදී මේ ධර්මවත් සාධනයේදී අපිට සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මම මෙතන නැවත කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවියකම ධම්මජීව ස්වාමීන් වහන්සේ